නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සදහැවත් පින්වත්නි අද අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන වෙලාවේ අපේ මනස කොච්චර දුරට ධර්මයේ උදෙසා කැපවෙන්න සූදානම්ද කියලා ටිකක් විමසන්නට ඕනේ. පින්වත්නි අපිට මේ යුගයේ ධනය කියන දේ ගොඩාක් වටින දෙයක් හැටියට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ එක දවසක් වදාලා මිනිස්සු තමන්ගේ ශරීරයේ අංගයක් රැක ගන්න ඕනනොත් එහෙම ඕනෑ තරම් තමන්ගේ ධනය අතාරින්න සූදානම් කියලා. ශාරීරික අංගයක් රැකගන්න තමා සතු ධනෙ අතාරින්න සූදානම්. දැන් මේ ඒ කාලේ වදාළ දේ අදත් එහෙම සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. අපේ ශාරීරියේ මොන හරි කොටසක් රැකගන්න අවශ්‍ය වුණොත් ඒ සැත්කමද යම්කිසි ඉවත් කිරීමක්ද මොනවා හරි දෙයක්. ඒ දේවල් වලට අපි යනවා කියන වියදම පියවන්න සමහර අපේ ගේ ඉඩම් හරි උගස් තියලා කැප වෙන සූදානම් ඕනෑ ධනයක් වැය කරන්න සූදානම්. එතකොට දැන් ඔබට ඒකෙන් තේරෙන්න ඕනේ ධනයද වටින්නේ ශරීරයේ අංගයක්ද වටින්නේ. අපි ඕන ධනයක් වැය කරලා ශරීරයේ අංගයක් රැක ගන්නවා කියලා කියන්නේ එහෙනම් මේ දෙකෙන් කෝකද වටින්නේ? ශරීරයේ අංගයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ජීවිතය රැක ගන්න අවශ්‍ය වෙච්ච වෙලාවට ධනයට වඩා වටිනවා කියලා අර හිතාගත්තු ශරීරයේ අංග උනත් අතහරින්න සූදානම්. අපි හිතමු කියනවා වාට ජීවත් වෙන්න නම් මේ කකුල කපන්න වෙනවා. වාට ජීවත් වෙන්න නම් මේ කොටස අයින් කරන්න වෙනවා. එතකොට අපි අර ධනයට වඩා මහා වටිනාකම වටිනාකමක් දීලා සලකපු ශරීරයේ අංග මේ වෙලාවේදී අපිට වටිනාකමක් නැති වෙනවා ජීවිතය සඳහා. එහෙනම් එතෙන්දී කියන්න ජීවිතයේද වටින්නේ ශරීරයේ අංගද වටින්නේ. ජීවිතේ. ඉතින්ලා අපිට උත්තරය ආවේ ශරීරේ අංග. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධිමත් කෙනා මේ ධර්මය අවබෝධ කරන්න ඕන උනාට පස්සේ ධර්මය වෙනුවෙන් ජීවිතේ තත්හරිනවා. ජීවිතේ පරදුවට තියෙනවා. ශරීරයේ අංගත් අතරිනවා ධනයත් අතරිනවා මේ ධර්මයේ වෙනුවෙන් එහෙම අවස්ථාව අපිට ඕනෑ තරම් උදාහරණ දේශනා තුළ තියෙනවා එතකොට ඔබ එවැනි උදාහරණ අතීතයේ අහලත් තියෙන හින්දා කියන්න බලන්න ශරීරයේ අංග අතහරිනවා නම් ධර්මය උදෙසා ධනයත් අතහැරිනවා නම් ධර්මය උදෙසා බුද්ධිමත් මිනිස්සු අතීතේ ජීවිතේ පරදුවට තියලා මේ ධර්මය අවබෝධ කරන්න කැප වුණා නම් එහෙනම් මේ සියල්ලට වඩා වටින්නේ මොකද්ද? ධර්මයයි. එතකොට පින්වත්නි ධර්මයේ අභියස ජීවිතේ පුංචි දෙයක් නම් ධර්මයේ වටිනාකම තේරිච්ච කෙනාට ශාරීරික අංග සහ ධනය ගැන කවර කතාවද? ඒ නිසා එවැනි ධර්මයක් තමයි අපි මේ ශ්‍රවණය කරන්නේ. ඒ උතුම් පූජනීය ධර්මය අද අපිට ඒ හැටි වටිනාකමක් දැනෙන්නේ නැහෙනි. දැන් ඔබට බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිද්ධිම නෙමෙයි අපේ රටේ වෙච්ච සිද්ධියක්ම තියෙනවා හරි අපූර්ව අතහැරීමක්. එක ස්වාමීන් වහන්සේ නමක් පින්වත්නි දවසක් තමන්ගේ වීරිය පෙන්වන්න උන්වහන්සේට පුළුවන් වුණා තමන් වහන්සේගේ මේ කලව වලින් සම්පූර්ණ කකුල් දෙක කඩලා පෙන්වන්න. මේ සිද්ධි මෙහෙම කිව්වට පස්සේ ඔබ බලය එහෙම කරේ කියලා. ඒක වෙන්නේ පින්වත්නි මෙහෙම අයියා මලෝ දෙන්නෙක් හිටියා. මේ අයියා මලෝ දෙන්නගේ අම්මයි තාත්තයි මැරිලා සිටු පවුලක හොඳට ධනිය තිබුණා. අයියා මහණුණා අයියාගේ තියෙන සියලු දේපලත් මල්ලිට ලියලා දීලා. දැන් මල්ලිට තමයි සියලුම සම්පත්තික ලැබුණේ. නමුත් මල්ලිගේ බිරිඳ ඒ කියන්නේ මේ මහාන වෙච්ච ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ නෑ නට සිතක් ඇති වුණා පින්වත්නි බැරි වෙලාවත් ඔය ගිය අයියන්ටි සිවුරු ඇරලා ආවතින් ආයි අපිට මේ වස්තු එයාට දෙන්න වෙයිද මේ නිසා මොකද උනේ අයියාව මරන්න වුණා මේ Tamanට සියලු ධනෙ ලියලා දීලා අතහැරලා දාපු ඔක්කොම අතහැරලා කැලේකට ගිහිල්ලා පාඩුවේ භාවනා කරගෙන ඉන්න උත්තම ස්වාමින් වහන්සේව මරන්න දැන් නෑන සැලසුම් කරනවා. ඒ නෑන මොකද කරේ? ඒ සඳහා වෙනම පාතාලේ මිනිස්සු ටිකකට සල්ලි දීලා කිව්වා කොන්ත්‍රාත් එකක් දුන්නා. ඔයා මේ විදිහට අසවල් කැලේ අසවල් ලෙනේ ඉන්නවා එයාව මරලා දාන්න. එහෙම කිව්වේ. ඊට මේ මිනිස්සු ටික ගිහිල්ලා දැන් අර ස්වාමීන් වහන්සේව මරන්න සූදානම්. ස්වාමීන් වහන්සේ අහුව මම මොන වරදක් කළාටද? කිව්වා ඔබ වහන්සේව මේ විදිහට මරන්න කියලා අපිට වහන්සේකම ඥාති අසවලාගෙන් තමයි පණිඩිය ලැබුණේ කිව්වා. දැන් කොහොමද මරණ කෙනානේ ඉතින් පණිඩිය කිව්වා. ඊට පස්සේ කිව්වා තේරුණා සංඥාසෙට සංඥාසෙ කිව්වා මරුවට කමක් නැහැ හැබැයි මට එක දවසක් දෙන්න කිව්වා. වහන්සේට මොකටද එක දවසක්? හෙට මරුණත් එකයි දැන් මරුණත් එකයි මේ උඩරවැට්ටිය පනින්න. කිව්වා නෑ මට මේ භාවනාව පරිපූ ස්ථිර කරගන්න පූර්ණ කරගන්න මම බලාපොරොත්තු වෙන ධර්ම අවබෝධය ලබා ගන්නයි කිව්ව මට අවශ්‍ය. ඒකට මට එක දවසක් කල් දෙන්න කිව්වා. මං ඇප වෙන්නම් කිව්වා. ඊට පස්සේ මේ හොරු ඇහුවා ඔබ වහන්සේට ඇප වෙන්න කවුද ඉන්නේ? කිව්වා මගේ ඇපේ ඔන්න බලා ගන්න කියලා. එතන තීච්ච ලොකු ගලක් අරගෙන මෙතන කකුලට ගහගත්තා. හයියෙන් ඒ ගල ගහලා කඩලා මේ කලව වලින් සම්පූර්ණ කකුල් දෙක කඩලා ඇහුවා දැන් යන්න බෑනේ. ඇහුවා මේ අපේ ඇද්ද කියලා. ස්වාමීන් වහන්සේ ඒ වේදනාවම උපකාර කරගෙන හොඳට සිහිය පිහිටවගෙන ධර්මය අවබෝධ කරගත්තා. ඒ රාත්‍රියේදී. මොකද එතනදී පින්වත්නි ස්වාමීන් වහන්සේට තව දුරටත් ආහාර සෙවීමේ සිතුවිලි නැහැ. උන්වහන්සේට අපිට වගේ එක එක බලාපොරොත්තු සෑහෙන ගොඩනැගිලා නැහැ. අපිට වගේ කිය ඔබටම නෙමෙයි අපිට මේ පැවිදි වෙච්ච අපිට අද තියෙන වැඩ කටයුතු කියලා පුරෝගත්තු මේ ධර්ම ප්‍රචාරත් එක්ක ඇති වෙච්ච කාර්ය බහුලකමම තේරෙනවා අපි සෑහෙන මේ එදා ඒ හිටිය මහා වීරිය වඩපු මුනිවරයත් මුනිවරයොත් එක්ක කොහෙද කියලා මේ යුගයේ මේ ධර්මයේ අවුල් කරලා තියෙන යුගයක අපිට මේ ධර්මයේ කියන්නත් ඕනේ. නමුත් මේ විදිහට දිගට කාර්යබහුල වීමත් අපිට සෑහෙන ප්‍රමාදයක්. ඉතින් එතකොට බලන්න ඔබ තමන්ගේ තියෙන කකුල් දෙක කඩලා දාලා ධර්මය අවබෝධ කරන්න මට මේ කාලේ දෙන්න කියලා කියන තරමට සියල්ල අතහැරලා ඒ උදෙසාම ජීවිතේ කැප කරන්නට උන්වහන්සේට පුළුවන් වුණා මොකක් වෙනුවෙන්ද ධර්මයේ වෙනුවෙන්. ඒතර ඔබ හිතන්න මේක මානසික රෝගිකට කරපු වැඩක් නෙමෙයි. ඒ ධර්මයේ වටිනාකම තේරිච්ච නිසා එච්චර දෙයක් කළේ. අපිට මේ ධර්මයේ වටිනාකම එච්චරට තේරිලා තියනවද කියලා හිතන්නේ? ඒ තරම් තේරිලා තියා ධර්මයේ උදෙසා අඩුතරමේ Tamanට ජීවිතේ හෝ ශරීරයංග හෝ ධනෙ හෝ නෙමෙයි. කාලය පොඩ්ඩක් කැප කරගන්නත් බෑනේ නේ. ඔවට කොහින්ද වෙලාව? ඒ උත්තරේ තමයි අපේ කටේ තියෙන්නේ. එතකොට අපේ ජීවිතේ අපි ගෙවන කාලෙන් නිදාගන්න අවශ්‍ය වුණොත් අපිට ඕනතරම් නිදාගන්න කැප කරන්න ලෑසි. රූපවාහිනිය බලන්න අවශ්‍ය වුණොත් අපි ඒකට ඕනතරම් කාලය කැප කරන්න ලෑසි. හැබැයි ධර්මයේ වෙනුවෙන් අපිට කාලය කැප කරන්න හිතක් දෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? මේ ධර්මය ඇයි අපි අවබෝධ කළ යුත්තේ කියන අදහස අපිට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ධර්මයේ තුල කියවෙන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නය බොහෝ දුරට පින්වත්නි බලපාන්න ඇත්තේ මිනිස්සු මේ සද්ධර්මයේ සීමා කරගත්ත දැනුමකට පමණයි. මේ ධර්මයේ දැනුමකට පමණක් සීමා කර ගැනීම ධර්මයේ රසය වැටහෙන්න හේතුවක් වෙන්නේ නැහැ පින්වත්නි. මේ ධර්මයේ රසය තේරෙන්න නම් ඒ දැනුම ඉක්මවා යාමක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළ යුතු එකක් අවබෝධ කරලා අවසන් වෙන එකක් මිසක් මේක දැනුමකින් අවසන් වෙන එකක් නෙමෙයි. අද අපි දහම් පාසලෙන් එහෙම නැත්නම් ඉස්කෝලෙන් මේ ධර්ම ඉගෙනගෙන අර දැනුම තුලට සීමා වුණා. එතකොට එකිනෙකා අතර අපි කියනවා එයාට ගොඩක් දහම් දැනුම තියෙනවා. එයා ගොඩක් ධර්ම ඉගෙනගෙන තියෙනවා. එයා ධර්මාචාර්ය විභාගෙත් කරලා තියෙනවා. අපි මේ විදිහට එක එක්කෙනාගේ දහම් දැනුම ගැන කතා කළාට ධර්මාව බෝධේ සීමාව පින්වත්නි තම තමන්ගේ ජීවිතේට කොච්චර දුරට ඇවිල්ලා තියෙනවද කියලා අපිට සොයන්න වෙනවා. ඒ නිසා ඔබට මේ ධර්මය සරලව තේරෙනවා නම් ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න හිතක් අවංකවම ඇති වෙයි. ඔබට තේරෙවි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කියවෙන්නේ මේ ජීවිතේ අපි නොදැන හිටිය අපි නොදැක්ක යථාර්ථයක් කියලා. ඒ යථාර්ථය විමසන්න අපි උත්සාහ කළ යුතුයි. ඔබ හිතන්න මේ සංසාරේ භයානකකමක් තියෙනවා කියලා ඕන තරම් දන්නවා. හැබැයි ඒ භයානකකම අපිට දැනෙලා තියෙනවද පින්වත්නි? ඒ භයානකකම අපිට එච්චර දැනෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ එක්තරා අවස්ථාවක උන්වහන්සේට ඊරියක් හම්බෙලා ඒ ඊරි දැක්ක මොහොතේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේගේ මොවින් සිනහාවක් පිට වුණා. බුදු කෙනෙකුට සාමාන්‍ය පින්වත්නි සිනහාවක් පිට වෙනකොට මේ මෝ මඩල වටේ සුදු බුදු රැස් විහිදෙනවා. භාග්‍යතුන් වහන්සේට සිනහාවක් පහළ වෙනම අර්ථයක් ඇතුව. ආනන්ද සයන්හස එතකොට ඒ අර්ථය විමසනවා. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද සයන්හස ඇහුව ස්වාමීනි ඇයි සිනහ පහළ කළේ කියලා. බුදුරජාණන් වහන්සේ එතකොට වදාළ ආනන්ද මේ ඊරි පැටියව දැක්කද? එහෙමයි ස්වාමීනි කිව්වා. ආනන්ද මට මේ ඊරි පැටිය දැකලා ඒක සිනහ පහළ වුණේ. ඇයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊරි පැටිය දැකලා මේ සිනහව පහළ කරන්නේ? ඒ වගේ අවස්ථා සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය තුළ බොහොම අඩුයිනේ. මෙතන මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. මොකද්ද විශේෂත්වය? බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඊරි පැටියා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ හොඳ ගමනක් ඇවිදලා. මොකද්ද මේ ඊරිපැටි ඇවිදපු ගමන? එක ආත්මයක කිකිලියෙක් වෙලා හිටියා. මේ ඊරිපැටිය. ඒ කිකිලි වෙලා ඉන්නකොට එයාට ඇහුණ ස්වාමින් වහන්සේ නමක් විදර්ශනා භාවනාව සජ්ජායනා කරන විදර්ශනා වශයෙන්. එතකොට මේ විදර්ශනා සජ්ජායනාවේ ඇහිලා මේ කිකිලිට අරක හොඳට සවන් දීගෙන ඉන්නකොට ඒ කෙරෙහි සිත පැහැදුණා. ඒ සිත පැහැදිච්ච එකේ පිනට මොකද උනේ? ඊළඟ ජීවිතේ රජපෞලක කුමාරිකාවක් කියලා ඉපදුණා. අර පිනට. දැන් මේ රජ කුමාරිට සමහර විට අර විදර්ශනාව අහලා හිතේ යම්කිසි සතුටක් තියෙච්ච නිසා වෙන්නේ නැති. ඒ අවබෝධය දැනෙලා නිසා වෙන්නේ නැති. මේ රජකුමාරි මේ රජ මාලිගාවේ ඉඳලා සාමාන්‍යයෙන් නොකරන වැඩක් කළා පින්වත්නි. මොකද්ද කළේ? ඔබ දන්නවා ඒ කාලේ ගොඩක් වෙලාවට අසුචි අද වගේ වෙනම වලවල් වල නෙමෙයි තැම්පත් වෙන්නේ. තැන් තැන් වල අපේ පුද්ගලිකව නිවසක හදන වලවල් වල නෙමෙයි. ඒ කාලේ සාමාන්‍ය ක්‍රමේ තමයි දැන් අදත් හැබැයි ඒ ක්‍රමයට සමීප වෙලා තියෙනවා. වෙනම අසුචි අරගෙන යන වාහන තියෙනවා. නේද? එතකොට ඒවා ගෙනහිලා වෙනම තැන් වලට දානවා. අන්න ඒ වගේ බුද්ධ කාලෙත් අතීතයේ තිබිලා තියෙනවා අසුචි වෙනම අරගෙන යන ක්‍රම. ඔබට මතක ඇති සුනීත අසුචි කඳක් අරගෙන ගියානේ. ඒ කාලේ ඒ විදිහට අරගෙන යනවා. ගෙනහිල්ලා ඒව දාන තැනක් තියෙනවා. ඒ දාන තැනට කියනවා ගවරවල කියලා. ඒ දාන තැන විශාල වලක්. ඔය වල අවට පුදුම ගඳක් තියෙනවා. දවසක් පින්වත්නි මේ රජකුමාරිට ඔය අසුචි වගේක් දකින්න ලැබිලා ඒ අසුචිවල පණුව ටික දැක්කට පස්සේ පුලවක සංඥාව කියන සංඥාව ඇති වෙලා මෙයාගේ සිත භාවනාවට යොමු වුණා. අර පණුව ටික දැකීමත් එක්ක පළවෙනි ධානයට හිත වැඩුවා. පළවෙනි ධානයේ නිතර පුරුදු කළා. අන්තිමට මේ රජකුමාරී මේ පළවෙනි ධානයේ පුරුදු කිරීමත් එක්ක බ්‍රහ්ම ලෝකයේ උපත ලැබුවා. දැන් ඔන්න කොහෙන්ද ගියේ පටන් ගත්තේ කිකිලියා රජ කුමාරියකාවක් වුණා. දැන් බ්‍රහ්ම ලෝකෙ ගියා. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඊට පස්සේ ඔන්න මනුස්ස ලෝකයකට ආයෙවිලා අකුසල් වලින් පිරීලා දැන් ඊරියක් වෙලා ඉන්නේ. දැන් තිරිසං ආත්මකින් සුගතියකට ආවා. ධක්ම ලෝකවල මනුස්ස ලෝකවල සැරිසරුවා. ආයිත් දැන් ඊරියක් වෙලා. එතකොට මේ ඒ වගේ කරගෙන කරගෙන යන ගමන. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ තේරුම් කරලා දුන්නට පස්සේ මේ ඊරි පළවෙනි ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙත් හිටියා කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේලාට පුදුම සංවේගයක් ඇති වුණේ. දැන් ඔබ හිතන්න පින්වත්නි එතකොට පළවෙනි ධ්‍යාන වඩපු කෙනෙකුත් අපිට දැන් නිකන් හිතට මවා ගන්න ඔන්න කවුරු හරි කෙනෙක් හොඳට භාවනා කරනවා. එයා ධ්‍යානත් වඩනවා. අපිට නිකන් හිතනවනේ ආ එයා ගොඩේයි. අපි එහෙම හිතනවනේ. එයා දෙයක් කරගනි. එයා හොඳට භාවනා කරනවා. එයාට හොඳ අනාගතයක් හැදෙයි සංසාරේ කියලා අපි හිතනවා. නමුත් එහෙම සුන්දර සංසාරයක් තිබුණාද පළවෙනි ධ්‍යාන වඩලා අන්තිමට බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා මෙන්න පසීරියක් වෙනවා. ඒතර අපි ගැන මොන කතාවද අපිට තියෙනද පළවෙනි ධ්‍යාන තියා අඩුතරමේ යන්තම් මට්ටමකට හෝ නීවරණ සංසිඳවන ස්වභාවය. එහෙමත් නැති අපි අපි ගැන තක්සේරුවක් තියන් ඉන්නවා. අපි කාටවත් ඉතින් කරදරයක් කරන්නේ නැහැනේ ප්‍රශ්නයක් නෑ අපි නම් සුගතිය කියයි කියලා. නමුත් හොඳට මතක තියාගත යුතු දෙයක් ධර්මාශෝක රජතුමත් පන්සල් 84000ක් හදලා අච්චර පින් කරලා මේ ධර්මයේ තුල හිත දියුණු කරන්න උත්සාහයක් ගත්තු නැති නිසා ද්වේෂයක් එද්දී ද්වේෂය ප්‍රහාණය කරන්නේ කොහොමද කියන එකවත් හිතන්න උත්සාහයක් ගත්තේ නැති නිසා එයාටත් දවස් කීපයකට හරි යන්න සිද්ධ වෙන්නේ නැද්ද තිරිසන් ලෝකයකට? ඉතින් 84000ක් පන්සල් හදලා ඒ තරම් මහා පිනක් කරලත් එහෙම ඉපදුනා කියලා කියන්නේ අපි ගැන කොහෙද අපි තක්සේරු කරන්නේ? එවැනි සසරක් මේක. ඔය ඊරි පින්වත්නි බුදුරජාණන් වහන්සේට ඉතින් ඔයගේ ඕනතරම් සත්තු අතීතයේ හොඳ තැන්වල සැරිසරලා නැවත තිරිසන් ආත්ම වලට ආපු අය බලලා මේ තථාගතයන් වහන්සේට පේන ඕනතරම් ඔයගේ සත්තු. හැබැයි උන්වහන්සේ මේ ඊරිම තෝරගත්තේ මේකට. ඒකට හේතුවක් තියෙනවා. මේ ඊරිය ඊට පස්සේ එතනදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒකට හිත පැහැදුන අර කිකිලිට වෙච්ච දෙයමයි මේ ඊරි ඊළඟට පින්වත්නි බරණැස් නුවර වෙළඳ කුලයක උපදිනවා. ඊට පස්සේ සුප්පාරක පටුනේ තැනක උපදිනවා නැවත ආත්මයක. ඔහොම ඔහොම ආත්ම 3-4ක් ඉන්දියාවේ ඉපදිලා පස්සේ ලංකාවේ උපදිනවා. ලංකාවේ ඉපදුනකොට ඒ කාලේ මෙහි දුටුගැමුණු රජතුමාගේ කාලේ අනුරාධපුරයේ దేవතාවක් ඉපදුනා. දෙවනි ආත්මෙදී දුටුගැමුණු රජතුමා තමයි රාජ්‍ය කරන්නේ. ඒ කාලේ මෙයා රජ සුමන නම මේ සුමන රජතුමාගේ ඇමති කෙනෙක් හිටියා ලකුණ්ඩක කියලා ඒ ඇමති එක්ක විවාහ වෙලා තමන්ගේ ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවාගෙන යනකොට පින්වත්නි එක රහතන් වහන්සේ නමක් හිටියා මේ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ මේ කාන්තාව දැක්කම රහතන් වහන්සේට දැනෙනවා නිකන් මොකක් හරි හුරුවක් රහතන් වහන්සේ හොඳට විමසුවා ඒ කාන්තාවගේ අතීත ජීවිත විමසලා බලනකොට මේ බුදුරජාණන් වහන්සේ අර සිනහ පහල කරපු ඊරි. ඊට පස්සේ රහතන් වහන්සේ එතනදී මේ කාන්තාවට මේක නිකන් සංවේගයක් හැටියට දැනෙන්න කියලා ඊරි පැටිය අද ඇමතිගේ නෝන වුණා කියලා එතනින් උන්වහන්සේ වැඩියා. ඊරි පැටිය ඇමතිගේ නෝන වුණා කිව්වට පස්සේ මේ කාන්තාව කල්පනා කළා රහතන් වහන්සේලා නිකන් ආවට ගියාට වචන ප්‍රකාශ කරන්නේ නැහැ නේ ඔය අද අපේ රහතන් වහන්සේලා වගේ නේද? එතකොට හිතුවා මොකක් හරි අර්ථයක් ඇතුව තමයි මේ උතුම් රහතන් වහන්සේ මේ වචනේ ප්‍රකාශ කළේ කියලා නැවත මුණ ගැහිලා ගිහිල්ලා ඇහුව පින්වත්නි. ස්වාමිනී ඔබ වහන්සේ ඇයි එදා මට මෙහෙම කිව්වේ කියලා. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ මෙතෙක්කා ගමන තේරුම් කරලා දුන්නාට පස්සේ මෙයාට දැනුණා මම මොකද්ද මේ ආපු ගමන කියලා. ඊට පස්සේ පින්වත්නි ස්වාමියාගෙන් අවසර අරගෙන මහණ වුණා. තිස්ස මහාරාමේ අද අපි දන්නවා බොහොම ගෞරවයෙන් වන්දනාමාන කරන තැන තිස්ස මහාරාමේ රාත්‍රී එළි වෙනකන් සතර සතිපට්ඨානි දේශනයක් කරන දවස මේ භික්ෂුණිය අර සතිපට්ඨාන දේශනය අහලා සෝතාපන්න ඵලයටපත් වුණා. සෝවාන් වෙලා ඊට පස්සේ පින්වත්නි තමන්ගේ ජීවිතය තුළ ගොඩාක් වීරිය කළා ධර්මය අවබෝධ කරගන්න එතුමියට ආසිවිසෝපම කියලා කියන සංයුතනිකාය හතරේ බොහොම වටින දේශනය. ඒ ආසිවිසෝපම සූත්‍රය අහලා අරහත්ත්වයටපත් වෙන ලැබුණා. දැන් මේ භික්ෂුණිය මේ විදිහට අරහත්ත්වයටපත් වෙන බව එදා බුදුරජාණන් වහන්සේ දකින්නේ නැති. එතකොට මේ විදිහේ අමුතු ගමනක් කැරකෙමින් ආවත් මෙයා කවදා හරි යමක් කරගන්න බව දකින්නේ නැති. හැබැයි ඒක ප්‍රකාශ කළේ නෑ. එහෙම ප්‍රකාශ නොකරන්නත් හේතුව ඇති. මොකද පින්වත්නි සමහර විට ප්‍රකාශ කළා නම් මේ ඇමති බිරිඳ අතීතේ කතාව ආරංචි වුණානේ. ඒතර ඕකත් ආරංචි වෙයි. කොහොමද? බුදුරජාණන් වහන්සේ දා වදාලා ඔබ රහත් වෙනවා කියලා. ඒතර මෙයාට වීරියක් එයිද රහත් වෙන්න? අර සංවේගයේද මම මේ වගේ දුක්ඛිත ගමනක් කැරකි කැරකි ආවා කියලා සංවේගයක් එන්නේ නැහැ. ඇයි ඒකට එයාට හිතෙනවා අර ඔක්කොම ටික අමතකයි අරක සිහිවේ ආ බුදුරජාණන් වදාළනේ මම රහත් වෙනවා කියලා. ඒතර එයා ප්‍රමාද වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාරුණික බව මත පිළිටලා අනාගතය ගැන කිව්වේ නෑ. හැබැයි ලෝකයට අනාගතේ තියම් කිසි විදියකින් හෙළි වෙන බව උන්වහන්සේ දකින්නේ තිබින්වත්. කොහොමද මේ අනාගතේ හෙළි වුනේ? මේ භික්ෂුණිය පෙරණිවන් පාන දවසේ ඇය Taman ළඟ මහාන වෙලා හිටි අනෙකුත් සියලුම භික්ෂුණීන්ට කතා කරලා අවසාන දවසේ කිව්වා සම්පූර්ණ තමන්ගේ ජීවිත කතාව කියලා සංවේගය ඇති කරවලා අප්‍රමාදී වෙන්න කියලා ඇය පිරිනිවන් පෑවා. පින්වත්නි අපි හිතමු අපි අද මෙතන මෙහෙම ඉන්නවා. නමුත් අපිට යම්කිසි දවසක අපි නොහිතන විදිහකට ඔබ හිතන්න අද අපි එපා කියන දේ අද අපි පිළිකුල් කරන දේ සමහර විට අපි අනාගතයක අපි මහා ආසාවෙන් කන දවසක් එන්න බැරිද දැන් ඔන්න උදාහරණයක් ඇටියට හිතමු මල පහ වලට Taman කිසිසේත්ම ප්‍රිය කරනවද? ඒ කියන්නේ මල පහ අනේ පරිස්සම් කරලා තියාගන්න ඕනේ. ඒවා මේ සමහර දේවල් දැන් ඔය මූණේ ගානවනේ එක එක දේවල්. මේ ඒ වගේ මේ අසුචිත් මූණේ ගන්න ඕනේ. ඒවා කන්න ඕනේ. ඒ වගේ සිතුවිලි එනවද? නෑනේ. ස්වාමීන් වහන්සේ මොනවා කියනවද කියලා හිතයි. හැබැයි පින්වත්නි අද මේක මෙහෙම අපිරිය කළාට අපිටත් ඌරු ආත්මයක් ලැබුණොත් එහෙම එදාට මොකක් වෙයිද? එදාට ඒක කන්නේ පොරකක. නේද? මේ අපිමයි. එතකොට කම්ම දායාදෝ මේ කර්මයේ දායාද කරගෙන යන අපිට අද එපා කියපේ කොයි විදිහට අපි පොර කකා කන දවසක් එයිද නැද්ද? එන්න බැරිද? එන්න පුළුවන්. ඊට ඉඩකඩ 100%ක්ම තියනවද නැද්ද? 100%ක්ම තියෙනවා. හැබැයි මේ ඉඩකඩ අපිට වළක්ව ගන්නවා නම් ඒ සඳහා කළ යුතු එකම දේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ තමාව අවබෝධ කරන්න පෙන්වලා දුන්න ධර්මය අපි අවබෝධ කරගන්න එකයි. ඒ ධර්මය අවබෝධ කරන්න අපිට උත්සාහයක් ආව අන්න එදාට අඩුතරමේ සෝතාපන්න ඵලයටපත් වුණොත් ඒ කියන්නේ පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානයක් හැටියට අවබෝධ වුණොත් ඔබට සතර අපායේ සදහටම නිදහස් චතුහ අපායේ හිත විපමුක්තෝ සතර පායයි කවදාකවත් වැටෙන්නේ නැහැ කිව්වා. එහෙනම් එතෙන්ට අපිට යන්න නම් අපි දැන් මේ ලැබිච්ච පුංචි මොහොතේ අනියවට කොහින්ද වෙලාව කියන මානසිකත්වේ බැහැර වෙලා තමන්ගේ කකුල් දෙකත් කඩලා දාන්න මේ ධර්මයේ වෙනුවෙන් කැපවීමක් කරන්න මේ රටේ හිටිය ලාංකික අයටත් පුළුවන් වුණා නම් ඉතිහාසෙ අපිත් මේ ධර්මයේ වෙනුවෙන් කැපවීමක් වෙන්න ඕනේ කියලා හිතක් පහළ වෙන්න ඕනේ පින්වත්නි එතකොට මේ ධර්මයේ ඌමනා වෙන්නේ ධර්මයේ කෙරෙහි උනන්දුවක් ඇති වෙන්නේ මෙන්න මේ කියන සංසාරයේ ස්වභාවයක් අපි සතුව ගමන් කරනවා කියලා තේරුනොත් විතරයි. ඒක තේරෙනකොට ඒකට කියන්නේ තමන්ගේ අසරණකම තමන්ට තේරෙනවා කියලා. තමන් පැහැදිලිව ඔය විදිහේ සසර ගමනක යන හින්දා මේ සසරේ තමන් සරණකද ඉන්නේ අසරණකමද? අසරණයිද නැද්ද? අසරණයි. අසරණකම තේරුම් ගත්තට පස්සේ පින්වත්නි අසරණකමින් මිදෙන්න සරණක් ඕනේ. අයන්න අයින් කරගන්න ඕනේ. අසරණ එකේ අයන්න අයින් කරගෙන අපිට සරණක් ඕන වෙනවා. ඒ සරණ තමයි ධර්මයෙන් අපි ලබා ගන්න. ඒ ධර්මයේ මතු කරගත්ත බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ ඒකයි. ධර්මයේ සරණ යන්නේ ඒකයි. සංඝ රත්නයේ සරණ යන්නේ ඒකයි. වෙන කිසි දෙයකට නෙමෙයි. එතකොට අපිට ඔය අසරණකමින් මිදෙන්න ඔබ හිතන්න අපිට කොයි දේ තිබුණත් පුළුවන් වේද? දැන් අපිට ධනෙ මහා ලොකු වෙනවා. මේ ලෝකයේ තියෙන සියලුම ධනයකට එකතු කරලා අපි කියනවා ආ ඔන්න ඔයාට ලෝකෙ ඔක්කොම ධනෙ ටික තියෙනවා. මුදල් නම් ඔන්න ඔක්කොම මුදල් ටික එකතු කරලා දුන්නා. ඔයා පුළුවන් නම් ওই මුදල් වල බලෙන් මුදල් වෙනුවෙන් ඇපේට තියලා සතර අපාය නිදහස් වෙලා පෙන්වන්න කිව්වොත් එහෙම අපිට පුළුවන් දෙයක කරගන්න බෑ. මුදල් ටිකෙන් කොහොමද අපි සතර අපාය නිදහස් වෙන්නේ? ඒ කියන්නේ මුදල් යොදවලා ධර්මයේ තුල කියන දෙයක් කරන එක නෙමෙයි මං කියන්නේ. එහෙම කරනවා කියන්නේ ධර්මයේමනේ. මං කියන්නේ මුදලෙන් පුළුවන් සතර අපාය නිදහස් වෙන්න බෑ. අපිට ලොකු පින්වත්නි මේ ලෝකේ මැණික් නම් මේ ලෝකේ ඔක්කොම මැණික් ටික එකට එකතු කරලා කිව්වොත් එහම ආව මැණික් ටික ඔන්න දෙනවා. ඔයා ඔය මැණික් ටිකෙන් මේ සතර අපාය නිදහස් වෙන්න කියලා. ඔයාට ඊරියක් වෙලා අසුචි කන්න තියෙන භයානකකම අනාගතේ ඇති වෙන්න පුළුවන් එක නැති කරගන්න ඔන්න මේ මැනික් ටික ඔක්කොම කියලා කිව්වොත් එහෙම පුළුවන් ද මැනික් ටිකෙන් අපිට ඊරියක් වෙන්න ඊරියක් නොවෙන්න ඈ ඊරියක් වෙන්න පුළුවන් ඊරියක් නොවෙන්න බෑ අන්න ඒ වගේ පින්වත්නි මේ ලෝකයේ ඔය කොයි තරම් වටිනවා වටිනවා කියන දේ ධර්මයේ අභියස ධර්මයට කරන්න පුළුවන් දේ අභියස සියල්ල පරාදයි ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමන්ගේ ධනයත් ශරීරයේ අංගත් ජීවිතෙත් මේ වෙනුවෙන් කැප කරන්න සූදානම් කියලා උන්වහන්සේ වදාළේ. එතකොට අපිට පැහැදිලි වෙනනම් දැන් ඉලක්කයක් එනවා මේ ධර්මයෙන් දෙයක් කරගන්න පුළුවන්. ඒකට අපි උත්සාහයක් ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් සද්ධර්මයේ තුල අපිට කියා දීලා තියෙනවා හැම මොහොතෙම ජීවිතේ සංකත බවක් තියෙනවා. සකස් වෙන ස්වභාවය. මේ සකස් වෙන ස්වභාවය තේරෙනවා නම් මෙතන යම්කිසි වෙනසක් සිද්ධ වෙන බව ඔබට තේරෙයි. මොකද්ද මේ සකස් වීම කියලා කියන්නේ? ඔබ හිතන්න පින්වත්නි අපිට සාමාන්‍ය විදිහට මේ ඇහැට රූප පේනවා. හැබැයි මේ සාමාන්‍ය විදිහට ඇහැට රූප පෙන්වන්නට මේ පේන රූපය රූපේ අභියස ලොකු කතන්දරය තමන්ගේ අභ්‍යන්තරේ සිද්ධ වෙනවා. ඒක අපි තේරෙ අපිට තේරෙන්නේ ඇහින් රූපයක් දැක්කට පස්සේ අපේ රූපය දැනගන්න මනස උපකාරී කරගන්නවද නැද්ද? මනස උපකාරී කරගන්නවා. මනස උපකාරී වෙන්නේ නැති කිසිම දෙයක් අපි ඇහෙන් දැනගන්නේ නැහැ. ඒක මම ඔබට කියන්නම් මෙහෙම. හිතන්න ඔබ මොකක් හරි කියන්නේ සාගරේ ඈත යනවා කියමු මොකක් හරි නාවික යන්ත්‍රයක් නැවක් බෝට්ටුවක් ඔරුවක් මොකක් හරි එකක් යනවා කියලා කියමු. දැන් ඔබ වෙරළ හරේ ඉඳලා ඔය නැව දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔය නැව දිහා බලාගෙන ඉන්නකොට වෙරළේ තව ඇවිදින මිනිස්සු ඉන්නවනේ. එහෙම මිනිස්සෙක් දෙන්නේ කොන්න ඔබ ඉස්සරහෙන් ඇවිදගෙන යනවා. ගියාට පස්සේ දැන් ඔබ බලාගෙන හිටියේ මොකද්ද? ලස්සන නැවක් යනවා මොහොතේ. ඔබ නැව දිහා බලාගෙන හිටියා. දැන් අර ඇවිදගෙන ගිය මිනිස්සු දෙන්න ගිහිල්ලා ටිකක් වෙලා යනකොට ඔබත් එක්ක මේ මුහුදු වෙරළට ආපු යාළුවේ දුවගෙන ඇවිල්ලා කියනවා "ඒ දැක්කද අසංක ගියා මෙතනින්?" "ආ අසංකාවද? මං දැක්කේ නෑ." "ඇයි දැන් අසංක ඔයාගේ ඉස්සර ඉන්නේ ගියේ?" "සමහරට මේ දැන් එහෙනම් ගිහිලා තියෙන යාළුවේ." ඒ යාළුවත් වෙන කල්පනාවක වෙන දෙයක් බල බල ගිහින් මෙයාව දැක්කේ නෑ. මෙයාත් එයාව දැක්කේ නෑ. දැන් වෙන කෙනෙක් දැකලා ඇවිල්ලා අපිට කියනවා දැක්කේ නේද සංකෝ. එතකොට අපි බලාගෙන හිටිය අර සාගරයේ ඈත තියෙන නැව දිහා. ඒ නැව දිහා බලාගෙන ඉන්නකොට ආසාවෙන්. එහෙම නැත්නම් හිතමු සිටිජේ ළඟ ඉර බැහැගෙන යන මොහොත බලාගෙන හිටියා කියලා. දැන් ඒ අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ මනස යොමු වෙලා තියෙන මොහොකටද? ඒ අපි බලාගෙන ඉන්න සිටිජේට. ඒ ඉරට මනස ඒකට යොමු වෙච්ච නිසා ඇහෙන් දැනගන්නේ ඒක විතරයි මේ වෙලාවේ. අසංක ඇස් ඉස්සරහෙනුත් ගියා. අපි දැක්කෙත් නෑ. ඔන්න ඔය විදිහටයි පින්වත්නි ජීවිතේ හැම මොහොතෙම අපි රූප දැනගන්නේ. එතකොට ඔබට එකක් තේරෙන්න ඕනේ තමයි ඇහැ තිබ්බ පමණින්ම සියල්ල දැනගන්නේ නෑ. එහෙනම් ඉතින් ඇහැ ඉස්සරහා ගිය අසංකව අනිවාර්යයෙන්ම දැනගන්න එපා. ඇයි ඇහැ අරගෙන තිබුණා? අසංකත් ඉස්සරහින් ගියා. අසංකනමෙති රූපෙත් ඒ අසංකගේ ඉස්සරහා අපේ ඇහැ දෙකම තිබුණා. හැබැයි දැනගත්තේ නෑ. එහෙනම් මේ දැනගැනීම කියලා කියන්නේ පින්වත්නි විශේෂ දෙයක්. මේක හොඳට මතක තියාගන්න. ඒ දැනගැනීම කියලා කියන දෙයට බුදුරජාණන් වහන්සේ ලස්සන නමක් වදාළා. ඒ නම තමයි විඥාණය. මොකද්ද? විඥාණය. එතකොට අපි දැන් සිතිවිජය දිහා බලාගෙන ඉන්නකොට සිතිජය දැනගන්නවා කියලා කියන්නේ ඒක තමයි විඥාණය. එතකොට ඇහින් දැන් අර සිතිජය දැනගන්න මොහොත තුල ඔබ දන්නවද මේ වැඩේ අපිට කරලා දෙන්න. ඒ කියන්නේ අර අපි දැනගන්නා දේ අපිට දැනගැනීම සඳහා කාරණා තුනක් හේතු වෙලා තියෙනවා. අපිට ඔය දැනගන්න වැඩේ කරගන්න කරුණු දෙකක් හේතු තුනක් හේතු වෙලා. මොනවද මේ හේතු වෙච්ච කරුණු තුන? ඇහැක් වුණා වුණාද නැද්ද? වුණා වුණා. ඇහැ ඉස්සරහා දැනගන්න සිටිජේ නම් වූ රූපෙකුත් වුණාද නැද්ද? වුණා වුණා. ඒ රූපය අනිත් රූප අතරින් වෙන් කරලා දැනගත්තා කියන අර විඥානිත උමනාවනාද නැද්ද? ඕමනාවනා. ඔය කරුණු තුනම තිබුණොත් විතරයි පින්වත්නි දැනගන්නේ. ඕනම දෙයක්. ඒතර ඔබ හැම තත්පරයකම එහෙන් යමක් දැනගන්නවා නම් ඒ දැනගන්න හැම මොහොතෙම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ සෑම මොහොතකම විඥානයක් හටගත්තා ඔබ දෙයක් දැනගත්තා. විඥානයක් හටගත්තා දෙයක් දැනගත්තා. ආයි කිය විඥානයක් හටගත්තා දෙයක් දැනගත්තා. එතකොට කන නහය දිවකය මනස ඒවත් එහෙම්මම තමයි. එහෙනම් අපිට මේ දෙයක් දැනගන්න හැමතිස්සෙම තුනක් ඕනේ. මොනවද ඒ තුන? ඇහත්, රූපේ, විඥානය. ඔකයි සරල කතාව. දැන් ඔක තේරෙන්නේ නැද්ද? මේව මේ පොතට සීමා කරන්න ඕන එකක් නෙමෙයි. දැන් ඔබට ওই විදිහට තමන් තුල හටගත්ත විඥානේ ඔය ආකාරයෙන් සකස් වෙච්ච නිසා තමයි දෙයක් දැනගත්තේ කියන එක ඕන මොහොතක අත්හදා බලන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කියන එක ඇත්තද කියලා දැන් මේ ධර්ම දේශනාව අහගෙන ඉදී වුණත් ඔබට මේක විමසලා බලන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න පුළුවන් ධර්මයක්. එන්න, ඇවිල්ලා මේක බලන්න. එහෙමයි බුදුරජාණන් සදාලේ එහි පස්සික. එහි පස්සික කිව්වේ එන්න දකින්න කියලා. බලන්න මේ කියපු ධර්මයේ තමා තුලින් දකින්න බැරිද කියලා. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා ඔය කාරණා තුන එකතු වීමට තනි නමක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සමහර දේවල් එකට එකතු වුණාට පස්සේ ඒකට එකතු වෙච්ච සියලු දේවල් වල නම් ටික අයින් කරලා තනි නමක් කියන අවස්ථා තියෙනවානේ. දැන් මේසයක් හදන්න ලී පොළු ගත්තනම්, ලෑලි ගත්තනම්, ඇන ගත්තනම් අපි ඇනයි ලෑලි පොළුයි ලෑලි ලී පොළු ඔය ඔක්කොම දේවල් ටික එකට එකතු කරලා මේසය හදුවට පස්සේ අපි ඒකට කියනවාද ලෑලි පොළු ඇන කියලා? නෑ. අපි ඔක්කොම නම් ටික අයින් කරලා තනි නමක් කියන මොකද එනම මේසෙ. මේසෙ කියලා එකක් තියෙනවද අර ටික ඔක්කොම ආයි වෙන් කළාට පස්සේ? ඇනවලත් මේසෙ නෑ. ලී පොළු වලත් මේසෙ නෑ. ඊළඟට ලෑලි වලත් මේසෙ නෑ. මේසෙ කියලා කිය අර ටික එකතු වීමට කියපු තනි නම. අන්න ඒ වගේ මේ ඇහත් රූපෙත් විඥානෙත් සිතිජේ දිහා බලන් ඉන්න වෙලාවේ දැන් ඔන්න හටගත්තා. එතකොට ඒ වෙලාවේ මේ තුනම එකට එකතු වුණා කියලා කියන්නේ ඔය තුනට අපි තනි නමක් කියනවා. මේ තනි නම තමයි පින්වත්නි පාලියෙන් මහප්‍රාණ පයන්න ඇවිල්ලා කියන්නේ පස්ස කියලා. පස්ස. මේක අපි සිංහලෙන් කියනවා මොකද්ද? ස්පර්ශය. දැන් එහෙනම් කියන්න කොයි මොහොතේ හෝ අපි ඇහෙන් යම්කිසි දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්නකොට එතන කරුණු තුනක් තියනවාද නැද්ද? තියෙනවාමයි. කරුණු තුනක් තියෙනවා නම් ඒකට කියපු තනි නම පස්ස. ඒ කියන්නේ ස්පර්ශය. එහෙනම් අපි ජීවිතේ කොයි මොහොතක හෝ මොනවා හරි දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්නකොට හටගත්තේ මොකද්ද? ස්පර්ශයක්. එතකොට මේ ස්පර්ශයක් කියන එක බුදුරජාණන් වහන්සේ වදාළ හැම තිස්සෙම හටගන්නා දෙයක්. හැම තිස්සෙම හටගන්නවා කියන එක ඔබට තේරෙනවා. මේ වම් පැත්ත බලලා දකුණු පැත්ත බලනකොට වම් පැත්ත බලද්දී හටගත්ත ස්පර්ශය වෙනස් වෙලා නැද්ද? ඒ දැන ගැනීම දැන් වෙනස් වෙලා නැද්ද? දැනගන්නා රූප වෙනස් වුණා. දැන ගැනීම වෙනස් වෙච්ච එක මම අර ඔක්කොම වෙනස් වෙලා. එතකොට පින්වත්නි මේ ස්පර්ශය එක්ක බුදුරජාණන් වහන්සේ වදාලා ගොඩාක් දේ හට ගන්නවා. ස්පර්ශ නිසා වේදනා හට ගන්නවා. පසපච්චය වේදනා කිව්වා. වේදනා කියලා කියන්නේ මේ සිතිජේ දිහා බලන් ඉද්දි වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? සිංහලෙන් නම් ඕක තේරෙනකොට හිතයි එහෙම කොහොමද සිටිජ දිහා බලන් ඉඳි වේදනාවක් එන්නේ. එහෙනම් එයා හිතින් වෙන මොන හරි හිත හිත ඉන්නවා කියලා හිතයි. වේදනාව කිව්වේ සැප විඳීම එක්ක දුක් විඳීම එක්ක සැප දුක රහිත උපේක්ෂා විඳීම. දැන් සිටිජේ දිහා බලන් ඉඳි මොකක් හරි විඳීමක් එන්නේ නැද්ද වින්දනයක්? සැප විඳීමක් එනවා. ඒතකොට ඒ සැප විඳීම හටගත්තේ අර තුන එකට එකතු වෙච්ච නිසා කිව්වා. අර ස්පර්ශය හටගත්ත නිසායි කියෝ. ඕනම තැනක ඔබට ඕනම දුකක් හෝ සැපක් හෝ උපේක්ෂාවක් හෝ ඕන වේදනාවක් එන්නේ ඔය තුන එකට එකතු වෙච්ච නිසා. දැන් මෙතෙන්දී ඔබට විමසන්න දෙයක් කියන්න. ඔය වේදනාව බුදුරජාණන් වහන්සේ වදාලා සැප වේදනාවක් නම් ඒ සැප වේදනාවත් එක්ක ඇති වෙන රාගානුෂය. ඒ කියන්නේ සැඟවිච්ච රාගයක් තියෙනවා මේ සැඟවිච්ච රාගේ මතුවලා එනවා. සැප වේදනාවත් එක්ක එන්නේ නැද්ද සැඟවිච්ච රාගේ? එනවා. දුක් වේදනාවක් ඇති වෙනකොට සැඟවිච්ච පටිඝානුසය නොයිකෝ. තරහ ගැටෙනක ස්වභාවය දුක් වේදනාවත් එක්ක මතුවලා එනවා. ඊට පස්සේ උපේක්ෂා වේදනාවත් එක්ක සැපත් නැති දුකත් නැති ගාණක් නැහැ කියලා කියන මධ්‍යස්ථ වේදනාව අභියසේ මතුවලා එනවා කෝ අවිජ්ජානුසය. අවිජ්ජානුසය කියලා කිව්වේ මොකද්ද? අනවබෝධයක් තියෙනවා සැඟවිච්ච මෝහයක්. සැප වේදනාවත් එක්ක එනවා රාගානුසය. දුක් වේදනාවත් එක්ක පටිඝානුසය. උපේක්ෂා වේදනාවත් එක්ක අවිජ්ජානුසය. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සැප වේද දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ මේක ඔළුවට හොඳට ගන්න දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ දැන් එනවනේ අර පටිඝානුසය. ඊට පස්සේ යා මොකද්ද කරන්නේ? මේ දුක නැති කරන්න තියෙන දේ කාම සැපය කියලා හිතන් කාම සැපයක් ලං කරගන්නවා කියෝ. කාම සැපේ ලං කරගත්තට පස්සේ සැප වේදනාවක් ඇති වෙනවා. එතකොට එනවා රාගානුසය. දැන් කලින් පටිඝානුසය සැප වේදනාව ලං කරගත්ත ගමන් රාගානුසය. රාගානුසය ඇති වෙනකොට එතන යා ඊට පස්සේ මේ අවිජ්ජානුසේර නිකම්ම වැටෙනවා මම උදාහරණයක් කියන්නම් මේකට අපි හිතමු සමහරු කියනවා මම නම් ඔය ටිකක් බොන්නේ මේ ප්‍රශ්න හින්දා එහෙම නැත්නම් කියනවා මම නම් ඔය ටිකක් බොන්නේ තියෙන ඇඟේ පතේ තියෙන තෙහෙට්ටුව හින්දා කියනවස නැද්ද මේ දවස්වල මට සෑහෙන ප්‍රශ්න තියෙනවා මම මේ ප්‍රශ්න ටික හින්දායි මේ බොන්නේ කියනවා තියෙන ඇගේ පතේ තෙහෙට්ටුව හිඳ බොන්නේ කියනවා නම් එතෙන්ද වෙලා තියෙන්නේ මොකද්ද මෙයාට ආපු දුක් වේදනාවට මෙයා ගැටිලා ඒ දුක් වේදනාව සමනය කරගන්න සැප වේදනාවක් කියලා ඔන්න කාමයක් ලං කරගත්තා. මද්ද්‍රව්‍ය මත්පැන් දැන් ලං කරගත්තා. ඊට පස්සේ ඒකට යා ඇලිලා රාගානුසෙත් හටගත්තා. දැන් ওই ටික හටගත්තු තැන මෙයා නිකම්ම අවිජ්ජානුසය තුලට ඇවිල්ලා නැද්ද? තව තවත් අනවබෝධයට වැටෙන්නේ නැද්ද? වැටෙනවා. එතකොට මෙයාට එක දෙක කරගෙන යන ස්වභාවයක් මෙතෙන්දි තියෙන්නේ. මම ඔබට මේක කියන්නම්. ඔය ගැටීමක් ඇති වෙච්ච කෙනා, දුක් වේදනාවක් ඇති වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එක උලක් කනනවා වගේ වැඩ. සාමාන්‍ය දුක් වේදනාවක් කරනාට පස්සේ. දැන් ඔය කියපු විදිහට දුක නැති කරගන්න, සැපයක් ලං කරගන්න කතන්දරයට අමතරව තව සිද්ධියක් වෙනවා. ඒ තමයි අර දුක කියලා කියන උල මේක සල්ල කියලා තියෙන සූත්‍රයක් සංයුතනිකයි සූත්‍රය තියෙන්නේ දුක කියලා කියන එක උල ඇනගන්නවා ඇනෙනවා ඒ උල ඇන්නාට පස්සේ මෙයා තව උලක් බලෙන් ඇනගන්නවා කියුවා මේක මෙහෙම කිව්වට වඩා හොඳයි මෙහෙම ඇහුවොත් ඔබට ඔය කකුලේ ඇන කටු මොනවා හරි ඇනිච්ච අවස්ථා මතකද අපි හිතමු ඔබට කකුලේ ඇණයක් කරනවා කියලා ඒ ඇනේ ඇනුණාට පස්සේ අනේ කෑණයක් ඇනුණානේ කියලා ඔබ තව ඇණයක් අරගෙන ඇන ගන්නවද? උන ඇණයක් ඇනුණා. මේ මට ওই තව ඇණයක් දෙන්න කියලා අර ඇනේ ඇනිච්ච නිසා තව ඇණයක් ඇන ගන්නවද? නැහැ. බුදුරජාණන් වහන්සේ අදාළ නමුත් සාමාන්‍ය මේ ධර්මය අවබෝධ වෙච්ච නැති මිනිසයා එක උලක් ඇන්නාට පස්සේ තව උලක් අරගෙන ඇන ගන්නවා කියුවා. මේ මොකද්ද මේ කියන්නේ? බාහිරින් එන කායික දුක් වේදනාව එකක්. ඒක තමයි පළවෙනි මුල. ඒ බාහිරින් එන කායික දුක් වේදනාව අභියස මෙයා මානසිකව වැටෙනවා. මානසිකව දුක් විඳිනවා. ඔන්න මේ ස්පර්ශ නිසා හටගන්න වේදනාවේ තව වැටෙන අංශයක් මේ කියන්නේ. කායික දුක් වේදනාවත් එක්ක මානසික දුකකුත් අරගෙන එනගත්තට පස්සේ එක උලකට ඔන්න තව උලක් අරන් එනගත්තා කිව්වා. එහෙම නැද්ද? අපි හිතමු ඔන්න බාහිරින් අපිට මොන හරි ආව සෑහෙන පීඩාවක්. බාහිරින් එන පීඩාවල් ඔබ දන්නව මොනවද කියලා? දන්න කියන කතාවක්ම ගන්නම්කෝ. බිම්බිසාර රජතුමා ඔබට මතක ඇති. අවසාන කාලේ සෑහෙන කකුල පළලා තමන්ගේ පුතා විසින් බාහිර දුක් වේදනා දුන්නද නැද්ද? දුන්නා. මානසික දුක් වේදනා නැමෙති ඊළඟ උල එනගත්තද? එනගත්තේ නැහැ. අපි ගමු සාමාවතී. ඇයව ඇයගේ සේවිකාවන් 500ත් එක්ක එකට දාලා ඒ මාලිගාව සම්පූර්ණයෙන් වට කරලා ගිනි තිබ්බා. කවුද? මාගන්දියා. දැන් සාමා සාමාවතීව තමන්ගේ සේවිකාවත් එක්ක එකට අර මාලිගාව ඇතුලේ ගිනි තියනකොට පණින්න කිසිම, බේරෙන්න කිසිම මගක් නැතිකොට සියලු දෙනා දන්නවා කවුද මේ වැඩේ කළේ කියලා. සාමාවතී මතක් කළා තමන්ගේ සේවිකාවන්ට හොඳට මතක තියාගන්න කිව්වා මේ වෙලාවේ තමයි කිව්වා අපි ඉස්සරට වඩා සිහිය පවත්වන්න ඕනේ. ඇයි මේ මැරෙන අන්තිම කාලෙනේ? මේ වෙලාවේ අපි තරහක් ඇති කරගත්තොත් එහෙම අපි එතකොට මානසිකව පටිගේ අනුසය දැන් ඔන්න මතුවලා එනවනේ දුක් වේදනාවත් එක්ක. ඒ තරහ ඇති කරගත්තොත් එහෙම වෙන්නේ මොකද්ද? මැරෙන්නේ තරහකින් ඊට පස්සේ අපිට මීට වඩා පිච්චි පිච්චි ඉඳ සිද්ධ වෙයි. ඒ නිසා මේ පිච්චෙන එක තව විනාඩි ගානකින් විතරක් අවසන් කරගෙන ඊට පස්සේ ලොකු සැපයකට යන්න ඕන නම් මේ වෙලාවේ ධර්මයේම සිහි කරගන්න කිව්වා මෛත්‍රියම ඇති කරගන්න කිව්වා. ඒ කියන්නේ පින්වත්නි අර පිච්චෙන එක විනාඩි ගානකට විතරක් අවම කරගත්ත හැකි අර ධර්මයේ තුල සිහිය පවත්ගත්තට පස්සේ ඒ මරණ මරණකම විතරයි. ඊට පස්සේ ආ මෛත්‍රිය නිසා සුගතියක බොහෝ සැපසේ වාසය කරන්න පුළුවන්. නමුත් අපි කරන්නේ මොකද්ද? කායික දැන් අර පිච්චෙන උල ඇනෙනකොට ඒ මානසික වේ දුක් වේද කායික දුක් වේදනා වෙනකොට මානසිකව දුක් වේදනා ඇති කරගන්නේ නැද්ද? සෑහෙන දේ හිතනවා මම මෙහෙම අපිට ඔයගේ අවස්ථාවල මතක තේරෙනවනේ මම මෙහෙම උදව් කළා මෙහෙම කළා මට මෙහෙමයි කරන්නේ විශේෂයෙන්ම මරණාසන්න මොහොතේ සමහර වෙලාවට පින්වත්නි ඇතැම් මව්වරු ඇතැම් පියවරු ලෙඩ ඇඳේ ඉන්නකොට Tamanට උපස්ථාන කරපු දරුවෝ ගැන කේන්තියෙන් මරණවස ඕන තරම් තියෙනවා මොකද හේතුව මේ එක්ක ඉල්ල වතුර විදුරුවක් කියලා වතුර විදුරුව දෙන්න බැරි වුණා. මෙයාගේ පුංචි දෙයක්. මට මෙච්චර තිබහයි තාම වතුර විදුරු දුන්නේ නැණි කියලා තරහෙන් තමයි මැරෙන්නේ. මේ උපස්ථාන කළා බොහෝ කාලයක්. අන්න ඒ වගේ අන්තිම මොහොතේ හෝ පින්වත්නි අපිට වතුර පිපාසයේ ඔහුම එනකොට දුක් වේදනාවක් බව ඇත්තයි. ඒ තමයි අර එක උලන්. ඊට පස්සේ මානසිකව වැටලා මට දුන්නේ නෑ වතුර විදුරු කිය කිය පටිඝානුසේන විදිහට දැන් ගැටි ගැටි තරහ ඇති කරගන්නකොට තව කායික දුකට අමතරව මානසික දුකක් විඳිනවා. එක දෙක කරගත්තේ නේද? දුක එක දෙක කරගත්තා. ඔබ හිතන්නේ එක දෙක කරගත්ත විතරද? නෑ. මේ කයින් බාහිරින් ආපු දුකාභියස මනසිනුත් වැටිලා මානසිකවත් දුක විඳිනකොට එයා ඒ රැස් කරගන්න අකුසලෙයි ඒ මොහොතේ ඊට පස්සේ පරලොවට විපාක පිණිස ගිහිල්ලා පරලොවත් දුක් විඳින නිසා එක දෙක කරගෙන දෙක තුන වෙන්නේ නැද්ද? තුන වෙනවා. එහෙන් බැලුවට පස්සේ පරලෝක විපාක තවුලක් හැටියට අපිට කියන්න පුළුවන්. එතකොට කයින් බාහිරින් අපිට ජීවිතේ මොන විදියකට හරි ප්‍රශ්න ගැටලු වෙන එක එක දුක් වේදනාව. මේ දුක් වේදනාව එන්නේ එහෙනම් හිතන්න දැන් මොකක් හින්දාද? ස්පර්ශය නිසා. කරුණු තුනක් එකට එකතු වෙච්ච නිසා. ස්පර්ශය වෙනස් වෙච්ච ගමන් වේදනාව වෙනස් වෙනවද නැද්ද? වේදනාව වෙනස් වෙනවා. එතකොට ඔබට මානසික දුක් වේදනා වෙන්නේ මනසේ ස්පර්ශ නිසා. මට මෙන්න මේකයි තේරුම් කරන්න ඕන. මනසේ ස්පර්ශ නිසා තමයි මානසික දුක් වේදනා එන්නේ. කොහොමද? දැන් ඇසේ ස්පර්ශයට හේතුන කරුණු තුන අපි කිව්වා ඇහැයි රූපේයි විඥානේ. කියන්න බලන්න මනසේ ස්පර්ශයට හේතු වෙච්ච කරුණු තුන මොනවද? මනසයි අරමුණයි විඥානයයි. එතකොට මනසට අරමුණක් ඇවිල්ලා ඒ අරමුණ විඥාණයෙන් දැනගත්තා. අන්නේ කරුණු තුනේ එකතුවට කිව්වා මනේ මනෝ පස් සම්පස්සේ කියලා මනසේ ස්පර්ශය. ඒ මනසේ ස්පර්ශය නිසා තමයි මනස තුල වේදනාව ඇති වෙන්නේ. එතකොට දැන් එහෙනම් ඔබ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ අහනවා දවස අනිත්‍ය වූ පහනක අනිත්‍ය වූ තෙල් අනිත්‍ය වූ වැටියක් පාවිච්චි කරලා අනිත්‍ය වූ දැල්ලක් දැල්වලා ඇති වෙනෝනේ ආලෝකයක් ආලෝකේ නිට්ටය වේද කියලා ඇහුවා. ඈ තෙලුත් අනිත්‍ය නම් පහනත් අනිත්‍ය නම් වැටියත් අනිත්‍ය නම් දැල්ලත් අනිත්‍ය නම් ආලෝකේ කොහොමද නිට්ටය වෙන්නේ? ආලෝකෙත් අනිත්‍යයි. මේ වේදනාව තමයි කෝ ආලෝකය. වේදනාව ආලෝකය වගේ ඒතර වේදනාව ඇති වෙන හේතුනේ අර කාරණා ටික එකට එකතු වීමනේ. මනසට අරමුණකුත් විඥානිකුත් කියන තුන එකට එකතු වුණාට පස්සේ තමයි ඒ ස්පර්ශයෙන් වේදනාව ඇති වෙන්නේ. දැන් අපි තේරුම් ගත යුතු එහෙනම් මනසට සැප ඇති වෙන විදිහේ සිතුවිලි ගත්තොත් ඒ සිතුවිලි විඥාණයෙන් දැනගන්නකොට ඔන්න ඇති වෙන වේදනා සැප වේදනා දුක් වේදනා සැප වේදනා මනසට දුක ඇති වෙන සිතුවිලි යොදාගෙන විඥාණය හටගත්තොත් ඒ විඥාණයෙන් නිසා ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනා සැප වේදනා දුක් වේදනා දුක් වේදනා එතකොට දැන් අපිට පින්වත්නේ මෙතනදී යම්කිසි රියදුරෙක් වගේ මනස ධර්මයත් එක්ක පාලනය කරනවා නම් සැපද දුකද කියලා තීරණේ Tamanට ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. කයින් බාහිරින් එන වේදනාව වෙනස් කරන්න බැරි බව ඇත්තයි. ඒකේ යමක් වෙනස් කරත හැකි යමක් වෙනස් කරන්න බෑ. දැන් සුනාමි ආවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒකේ ඒකට අද්දු මූණ දුන්න අපි. හැබැයි මූණ දීලා සුනාමියට යම්කිසි තමන්ගේ ඇතැම්දී අහිමි වෙච්ච කෙනෙක් තාම ජීවතුන් අතර ඉන්නවනම් එයා තාම මේ ධර්මය අහනවනම් එයා තාමත් ඒක මුල් කරලා මානසිකව පීඩාවක් විඳිනවනම් එයා අර සුනාමිය නැමැති එක උලක්කින්ද මනසින් තව තවත් තව තවත් උල් එන ගන්නවද නැද්ද? තාමත් උල් එන ගන්නවා. දැන් අවුරුදු ගාණක් ගෙවිලා තාමත් උල් එන ගන්නවා. එතකොට එහෙනම් අපිට පින්වත්නි මානසික සතුට නම් සොයන්නේ මානසික සතුටට ක්‍රමය තමයි මනසට දුකක් ඇති වෙන ගැටෙන පීඩාවක් ඇති වෙන දේ වෙනුවට තමන්ගේ හිත සකස් වෙන මේ ධර්මය යොදා ගන්න. මනසේ මේ ධර්ම මානසිකාරය කරනවා නම් ඒ ධර්ම මානසිකාරයෙන් ඔබට ඇති වෙන්නේ සැපද දුකද? සැපක්. ඒකයි බිම්බිසාර රජතුමාට හිත හිත ඉන්න ඕනුනේ නෑ. බිම්බිසාර රජතුමාට ඕනනම් අර කකුල පලන වෙලාවේ කොච්චර මනසින් තව උල් එන ගන්න තිබුණාද? මම පුතාට මෙහෙම සැලකුවා මෙහෙම කරා. එතුමා කිසි දෙයක් හිතුවේ නෑ. මොකද එතුමා දන්නවා මනසට පුතාගෙන සිතුවිලි දාගෙන විඥාණයෙන් ඒව දැනගත්තොත් ඇති වෙන්නේ සැප වේදනාද දුක් වේදනාද? දුක් වේදනා. ඒ නිසා බිම්බිසාර රජතුමා ධර්මයේ සිහි කළා. ධර්මයේ සිහි කරනකොට මානසිකව ඇතිවෙන ඒ ස්පර්ශයෙන් මොන වේදනාවද? සැප වේදනා. කයින් එන වේදනාවත් සමහර විට එතකොට එතුමන්ට දැනෙන්නේ අර මනසින් ඇතිවෙන සැප වේදනාවත් එක්ක. ඇයි හේතුව? කයට දැනෙන දුක දැනගන්නත් ඕනේ මනසෙන්ද නැද්ද? මං කිව්වේ දැන් අර ඇහැට පේන රූපේ දැනගන්නත් ඕනේ මනසෙන්ද නැද්ද? මනසෙන්. එහෙනම් කයට එන දුකත් අමතක කරත හැකි මනසට සැපේන විදිහට අපි ධර්මයක් පුරෝගෙන ධර්මයේ සිහි කරනවා නම් ඒකයි පින්වත්නි වෙලා නැහැ අපිට ඕවා කොයින්ද වෙලාව කියලා මේ ලාමක අදහසෙන් බැහැර වෙන්න. ඔබ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ කෙරෙහි හොඳ අවබෝධයක් ඇති කරගන්න ඒ ධර්ම අවබෝධය මත පිහිටලා ඔබට පුළුවන් සැප විඳින්න. ඔබ සියලු දෙනාට මානසික සුවපත් භාවය උදා කරගන්න අද අපි සාකච්ඡා කරපු මේ ධර්මයත් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු